දුක්ඛ ධම්මානං වාසහත්තා ධම්මං දසවනෝ භගවා සුඛ ධම්මානං දුක්ඛහත්තා ධම්මං යතනෝ භගවා අකුරාණං ධම්මානං අතරත්තා ධම්මං රත්නේ භගවා කුසලානං ධම්මානං උපහාසිතාති ඉන්දයි මහරහතන් වහන්සේ එතකොට සද්දා විවේක ස්ථානයක වැඩ සිටියා සීලසත්තානයට වැඩෙනා වහන්සේට බුදුරජාණන් වහන්සේගේ මහා ගුණස්කන්ධය සිතට නිමේ කතු දරායන එවිට ප්‍රීතිය කියන්නේ කරන්නේ නැහැ තමන්න අන්‍යම සතාකයි මේ කොටස් හතරකින් යුක්ත ඒ කතාවයි දැන් කතා කරන්නේ. උන්වහන්සේගේ සීතුවාත් සදාගත කතාව. බුදුරජාණන් වහන්සේ සම්බන්ධව මේ විදිහට සරසන්නට උන්වහන්සේට ඇති වූ කරුණාවක් තිබුණා. දුක්ඛිත අතර පැවති ඒ කාලයේදී බුදුන් වහන්සේගේ උපසහා එනම් වහන්සේගේ ඒ විදිහේම දේවල් සම්බන්ධව ක්‍රියාවල් සම්බන්ධව ඇති උන්වහන්සේ ප්‍රතිපද මේ පිටුම් ගායන කරනවා මේ තායේදී තමන්ට දැනෙන්න තිබිච්ච දුක් කරදර ඒකත් ඒ කාලික වශයෙන් දැනෙන්න තිබිච්ච දේවල් අනිත්‍යයි එවැගේම උපකාරක ධර්ම වලට හැදී කල්පනා කළා ඒ කල්පනා කරන්නව අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අතලම ඉඳගෙන මේ විදිහේ අදහසක් උන්වහන්සේ ප්‍රකාශ කළේ පළම අදහස මතක්ද මහුන්නම් යතන භගවා දුක්ඛ ධම්මානං අපහත්තා අපගේ භාගතුන් වහන්සේ අපට සම්මන්න දිවිච්ච සම්මන සම්මනලා දිවිච්ච මත්තට සම්මන්න ඉඩතිලුණු බොහෝ දුක් කාර්යයක් අයිකලසේක ලබන්නන් වතන භවවා සුඛ ධම්මාන උපහත්තා අපට ලබා ගන්නට බැරිව බොහෝ කාලයක් කරදර වෙලිට විඳපු යම් කිසි දුක් කොටක් නැත්නම් දුක තනහාර අඥාන ඒවා ළඟදීම උන්වහන්සේ අපට අප ළඟට එමිනෙවා පැමිණ වූ සෝතෝ කියන දෙන්නේ මහින්නම් යතන භගවා අකුසලානං ධම්මානං අපහත්තා ඒ අතගේ භාග්‍යතුන් වහන්සේ අප සම්බන්ධ කරගෙන තිබෙච්ච අකුසල යම්තා කර්ණම් ඉතාමෝ ඉතාමෝ අකුසල රාජයක් උන්වහන්සේ උන්වහන්සේගේ අවවාද බලයෙන් උන්වහන්සේගේ වචනේ බලයෙන් උන්වහන්සේගේ දේශනාවේ බලයෙන් උන්වහන්සේගේ ආදර්ශයේ බලයෙන් උන්වහන්සේ අපගේ අතරෙන් අයින් කළසේක. මහින්නම් යතන භගවා සුකධම්මාන උපහත්තා ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන් අපට ලබා ගන්න අමාරුව තිබිච්ච දුෂ්කරව තිබුණු බොහෝ කුසල ධර්ම අපට ළඟා කර දුන්නේක කියන මෙන්න මේ කාරණු හතරයි. සඳහන වශයෙන් කෙටියෙන් කලකනකොට තමන් සම්බන්ධව තිබුණු දුක්ගරක් භාගතුන් වහන්සේගේ උපකාරයෙන් අනිමිච්චකම් කාන්තයන් කිට්ටු කරගන්න. සමන්දර වෙච්ච අකුසල කෙලෙස් යම් තාත්මනන් භාගයක් බුදුරජාණන් වහන්සේගේ ඒ බාරයෙන් උන්වහන්සේගේ අවවාද අනුශාසනා බාරයෙන් නැහැ ලෝකෝත්තර වශයෙන් යන්තා ප්‍රදායක් නම් ඒ සියල්ලම උන්වහන්සේ අපට ඉදිරිපත් කර දුන්නා. මෙන්න මේ කාරණා පිට උන්වහන්සේට ආයතනා කළා ආයතනා කළා ප්‍රීති ආශ්‍රයක් වශයෙන් කරා මේ ටික අපි කවුරුත් මතක් කරගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි භක්තිය දිනු කරගන්න ආදරය ගෞරවය දිනු කරගන්නට මේක ඉතා වටිනා දෙයක් අප අපගේ ජීවිත සම්බන්ධව කල්පනා කරලා බලනකොට එක එක ජීවිතයක් තුළ নানা ප්‍රකාර හොඳ නරක දේවල් රාශිය යටි යටි කියන්නේ. වැඩි කියන්නේ ආධාරය. හිතවතුන්ගේ ආධාරය. ආචාර හිතාදන්නන්ගේලාගේ ආධාරය. එතකොට ධර්මයේ ආධාරය. බුදුරජාණන් වහන්සේගේ ආධාරය. කල්යාණ මිත්‍රයන්ගේ ආධාරය කියන මේ ආධාර නිසා උපකාර නිසා අවශ්‍ය මඟට යා යුතු මඟට පැමිණීමට උපකාර ලැබෙනවා. මේ ලැබෙන උපකාරය බොහෝ දෙනා කල්පනා කරන්නේ. මොනවා කල්පනා කරන්නේ නැත්තේ වෙන කාරණයක් නෙවෙයි නෙතේරුම් කමනේ. යටින් පිටල බලන්න පුරුදු වෙන්න. මේ උදායි මහරහතන් වහන්සේ යටින් පිටල බැලුවා තමයි මගේ ජීවිතය. තමන් වහන්සේගේ ජීවිතය සම්බන්ධ කරගෙන. ඒ වගේම අනුන්ගේ ජීවිත සම්බන්ධවත් උන්වහන්සේ සලකා බැලුවා. තම ආශ්‍රය කරන සත්‍යඥාකාරී පිරිස සම්බන්ධවත් උන්වහන්සේ සලකා බැලුවා. වික්‍රම මහන්සේ නමක් වශයෙන් පරිද්දට ඇතුළත් වෙන්නේ කොයිතරම් උසස් බලාපොරොත්තුවකින්ද කියන එක කියලා කර කරන්නේ. පරිද්ද යන්න ප්‍රවෘජාව නෙක්ඛන්නය. නෙක්ඛන්නය කියන්නේ සම්පූර්ණයෙන් නික්මීම කියන එකයි. මේ පන්නඥා කියන එකෙත් තියෙනවා ඒ විදිහේ නික් කියන අදහස. පන්නඥා කියන පාළි වචනය සිංහලට කියන්නේ පැවිද්ද කියලානේ. ඒක සංස්කෘත වචන තවරඥා කියන එක තවරඥා කියන. මේ පන්නඥා කියන වචනේ අකුරු වෙන් කළාම ත වජ කියන එකයි තියෙන්නේ. ත වජ. පාන්නයි වජ. වජ කියන එකේ තේරුම ගමන යාම, කරණ, ගැනීමකට යාම කියන තේරුම. සාමාන්‍ය තේරුම උත්කෘෂ්ඨ ප්‍රකාර කියන තේරුම. සංඥා කියන දාන සංඥා කියවම ඥානෙන් දැනීම. ඥානෙන් ප්‍රකාර උත්පත්තියක් අගොන. සාමාන්‍ය දැනීමන උසස් දැනීම සංඥා කියන්නේ. ඒ වගේම මේ පබ්බජ්ජා කියවම මේකේ තියෙන විශේෂ දඩන සාමාන්‍ය මහජනයාගේ ගමනට වඩා විශේෂ ගමනක් මේ සම්බද්ධා ලබාපුවත්තන්ගේ කියන. සම්බද්ධා ලබාපු පරිදියත්තන්ගේ කියන විශේෂ ගමන. ඒ සාමාන්‍ය මිනිසුන්ගේ ගමන කියන්නේ ක්‍රියාව තමයි තුල තියෙන මේ ඉන්ද්‍රයන්ගේ ක්‍රියාකාරීත්වය. ඒකේ ක්‍රියාකාරීත්වය කියන්නේ කණේ ක්‍රියාකාරීත්වය කියන නාමයේ ක්‍රියාකාරීත්වය කියන දිවේ ක්‍රියාකාරීත්වය කියන කායේ ක්‍රියාකාරීත්වය කියන හිතේ ක්‍රියාකාරීත්වය කියන ඒ ක්‍රියාකාරීත්වය හයක් කියන සාමාන්‍ය මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය ඉන්ද්‍රයන් පිනවන පිනවන අරමුණු එක්ක ගැටෙන කොට ගැටීමේදී ඉන්ද්‍රයන් පිනවන්න යනවා යොදන්නේ අනාදකර හමුවන්නාව රූපයන් සමඟ ඒකේ එක්තරා විනෝදයන් බලාපොරොත්තු වෙන්නේ. පිනවන්නේ යන විතර. කන පිනවන්නේ යන. දිව පිනවන්නේ යන. නාමය පිනවන්නේ යන. කාය පිනවන්නේ යන. හිත පිනවන්නේ යන. ඒ පිනවන්නේ යනවා කියන්නේ විනෝදයෙන් සතුට වෙන්න යන්නේ. ඒ අරමුණත් එක්ක එකතු වෙලා ඒකෙන් කෙලස් උපදවා ගන්නයි යන්නේ. සැලෙනවා, බැඳෙනවා, ගැටෙනවා, මොලා වෙනවා. ඇතන් විට තව තවත් නොයේ කෙලස් වලට සම්බන්ධ කරගන්න ඒකටයි මහරණය යන්නේ. කනත් ඒ විදිහට. දිවත් ඒ විදිහට, නාහයත් ඒ විදිහට, කයත් ඒ විදිහට, හිතත් ඒ විදිහට. ඔය මහදනවා යන පැත්ත. අරමුණු අල්ලාගෙන ඒක ඒක අරමුණක් ආසාම ඒවෙන් සතුට වෙන්න යනවා. නමුත් බොහෝ විට වෙන්නේ කුමක්ද? සතුට වීම නෙවෙයි දුකට වැඩි, විපතට වැඩි, කරදරට වැඩි, කනගාටුවට වැඩි. සාමාන්‍ය මහදනයාගේ තත්ත්වය පාන්නේ යොදන්නේ මෙන්න මේක වළක්වා ගැනීම. පරිද්ද ලබා ගත්තා මේ ඉඳුරන් පිනවන්න නෙමෙයි යන්නේ. අරමුණක් ඇහැට අරමුණක් හමු වුණාම ඒ හමු වෙච්ච අරමුණ මරණ මෙනෙහි කරන සතිය යොදන සම්පදන්නේ යොදන මේක රූපාරම්මණය මේක රූපය පඩරාපෝට ඒ ආයෝ කියන ධාතු සමූහයක් මෙතන තියෙන්නේ මේ ධාතු සමූහයක් ධාතු පින්ඩයක් මෙතන තියෙන්නේ දැන් තවත් එහාට කොට කල්පනා වෙනවා මේක මිනිබිලි යන එකක් නැති වෙන එකක් දුකට හේතු වෙන දෙයක් මේක දුක්ඛ සත්‍යයට අයිති දෙයක් මේක වෙනස් වෙන දෙයක් මේක තවන දෙයක් මේක දවන දෙයක් මේකේ දැනෙන්නේවත් නැහැ මෙතනින් වැඩි ආතනට එතන එතනම මේ කළා ඒකෙන් ඇලීමක් ගැටීමක් බැඳීමක් මුලාවක් ඉවත් නැතුව සාන්තව හිත තියාගන්න. සාන්ත කරගන්න හිත. මෙන්න එක සම්බන්ධයව. කනද සබ්දයක් කරනවා. නාදන ආකාරයට වෙන සබ්දේ නිසා සතුට වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් සතුට වෙලා. සතුට වෙනවා. හැලෙනවා. නැතන් මේක ගැටෙනවා. නැතන් මේක තරහ ඇති කරගන්නවා. මේක අදහස් ඇති කරගන්න. මේක මහදනයාගේ ඉන්ද්‍රිය ධර්ම. සයිඩේ ගමන හිමිනේ එතෙන්දී දෙලෙහි කරලා එතන එතනම ඉවර කරගන්නවා සංගීත ශබ්දයක් සින්දු ශබ්දයක් ඇහෙනකොට ඒක එකත් වේදන් හේතනවා මේක රටනයක් ගැටීමකින් ඇතිවන මේ කම්පනයක් මේක දෙයක් නෑ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් මෙතන තියෙන්නේ මේ ක්‍රියාකාරීත්වය නිත්‍යන සදාකාලික නෑ දුකට හේතුයි තවීමට හේතුයි දවීමට හේතුයි වෙනස් වීමට දෙයක් හේතු වෙන දෙයක් කරා විදියට සාව. එනකොට විඳේ ගැතිය. අනිත් නාහයට දැනෙන සුවඳක් ගඳක් දැනෙනවමත් එහෙම. දිවට රසක් දැනෙන අවස්ථාවේදීත් එහෙමයි මහජනයාගේ රැතියට වඩා මෙතන විශේෂ ගතියක් තියෙනවා. කායට යම් විශේෂතාවයක් දැනගටත් ඒ විදිහටමයි. එතන එතනම කිවර කර ගන්නවා මෙනෙහි කරලා සංසිඳව ගන්නවා නුවණක් පාවිච්චි කරනවා සති සම්පජඤ්ඤ දෙක පහල කර ගන්නවා නිතර පමණක් ඇති වුණහම ඒ විදිහටම. මෙන්න මේ විදිහේ සම්බද්ධාව මේ ස්වභාවය උන්වහමයි. මේක තේරුම් ගන්න ඕන පැවිදියට. පැවිදියට මේක තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්නකොට මේ මේක ඇතුළේ තිබෙනා වූ පීඩාකාරී தත්ත්වයක් තනවිලි සහගත අදහසක් කියන මේ දෙකම හොඳට තේරුම් කරගන්නට පුළුවන්. ඒතර දෙමුණා බොහොම ඉස්සර කාලයේ තිබුණා සතරමං සම්දිවල මා විශාල කුරුම జాතිය. ඒකේ ඇතන් මිට කණුවක් වගේ එකක් තියෙන්නේ ඕකේ ඔය දිනුම් වැනි අත්තිකා කණන් වැනි බුරු ලී జాතියේ ඉන් සකස් වෙලා තියෙන්නේ හතර පැත්තින්ම කොතෙන්ද විදින ඊසාල ඊතල විදිනවා. ඒ ඊතල විදිනා අවස්ථාවේදී ඒ වැඩෙන්නා වූ වැඩින්නා වූ හැම ඊතලයක්ම හතර පැත්තෙන්ම අර කනුවට වැඩෙනවා ඊතල. කනුව ගොදුරු වෙනවා හතර පැත්තෙන් වෙන ඊතල පාරවල් වලට. මේ පැවිදියත් හිතන්නට ඕන මෙන්න මේ විදිහේ ස්වභාවයක් මේ විදිහේ සඳහායක් තියෙන්නේ අපට වටින්ම নানা ප්‍රකාර දුක් ධර්ම දුක් ස්වභාව කරුණු වටින්ම ඉදිරිපත් වෙන්න පුළුවන් සත කරුණත් ඉදිරිපත් වෙන්න පුළුවන් කුසල අදහසත් ඇති වෙන්න පුළුවන් අකුසල අදහසත් ඇති වෙන්න පුළුවන් අර හතර පැත්තෙන් එන්නා වාගේ එබඳු අවස්ථාවක ඉන්න හැටි අපි හිතනවා නම් හිතනකොට මෙන්න මේ උදායි ස්වාමීන් වහන්සේගේ කතාව හොඳට වැටහෙන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න පුළුවන් ඔය අදහසට අනුව හිතනකොට. අපට හතර පැත්තෙන්ම දරාගෙන යන භයානක දේවලුත් වෙනවා හොඳ දේවලුත් වෙනවා. ඇතන් මෙත හොඳ දේවල් වුණත් අපි වලට හිතේ නැත්නම් අපේ හිතේ තත්ත්වය හොඳට තියාගත්තේ නැත්නම් අපට ඇති වෙන්නේ අපේ තත්ත්වයට ඇති වෙන්නේ ලොකු පීඩාවක්. එතකොට එනිසා එනිසා කල්පනාවට ගන්න ඕන සෞද්ධ වශයෙන් ඉන්නා වූ අපි පුරුදු කරමු. සිහියෙන් බුද්ධියෙන් යුක්තව වාදය කරන්නට ඕන. හොඳ කල්පනාවෙන් යුක්තව වාදය කරන්නට ඕන. කොයිතරම් වැඩ තිබුණත් අපේ සිහිය අපි අයින් කරගන්නේ නැහැ. නැතුව ඉන්න ඕන. මේ අතා සම්බන්ධව උදාහරණයක් දෙන්නම් කියලා කියන ඔය ඇතන් මන පොත්වල ඇතා ඒ යුද්ධ කරන්නා වූ යුද්ධයට යන අගෙන යන හැට මේ කන්නමට හොඳට පුරුදු කරගෙන පුරුදු කරගෙන යන්නේ මේ ඇත ඇත ඒ යුද්ධයෙන් යෙදෙන්නා වූ අවස්ථාවේදී යම් කිසි අවස්ථාවක සම අවස්ථාවකදීම ඔහුගේ සොලේ ආරක්ෂා කරගන්න බලාපොරොත්තු යුද්ධයට නොගියත් ඇතන් මෙතක ඇත තමන් ඉන්න ස්ථානයකදී උනත් තමන්ගේ හොඳ හොඳ වැඩ නිතරම ආරක්ෂා කරගන්නට බලාපොරොත්තු වෙන යුද්ධයේ මුල් අවස්ථාවේදී මෙතන හොඳ ආරක්ෂා කරගන්නට බලාපොරොත්තු වෙන මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ඇත්තා තමාගේ හොඳ වැඩ නිතරම ආරක්ෂා කරගන්නට බලාපොරොත්තු වෙනවා වාගේ වික්ෂණ මහන්සේ තමන්ගේ සතිය නිතරම ආරක්ෂා කරගන්නට බලාපොරොත්තු වෙනවා සතිය නැත්නම් මෙන්න මේ අර දුක්ඛ ධර්ම සුඛ ධර්ම කුසල ධර්ම අකුසල ධර්ම කියන මේ හතර වර්ගයේම තමන්ට පීඩා දෙන්නයි පවතින්නේ හොඳ වුණත් තමන්ට පීඩා දෙන්නට පවතින්නේ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ හැමදේමත් තමන් නරකට ඉන්නවා නම් තමන් මොලාවේ වැටලා ඉන්නවා නම් ඉති නඩව ඉන්නවා නම් ඒ හැමදේ වුණත් තමන් ළඟට වෙනකට නරකට හැරෙනවා ඒ නිය ප්‍රයෝජනයක් ගන්න බැහැ එනිසා දෙක්ෂණ මහන්සේ දෙක්ෂණ මහන්සේ ගැන සැපෙන් ඉන්නකොට ඒ විශේෂයෙන් යෝගාවචරයන් වහන්සේ ගැන සැපෙන් ඉන්නකොට හොඳට සිහිය තියාගන්න බලාපොරොත්තු වෙන්න අර පළමුවෙන් ප්‍රකාශ කළා මේ සවිද්දයි නික්කම්මය කියන දෙක සමාන වශයෙන්. සද්දජ්ජාවයි නික්කම්මයයි. නික්කම්මය කියන වචනය පිළිවෙලකට කියන එකක්. සද්දජ්ජාව නික්කම්මය ඇතුළේ තිබෙනා වූ එක්තරා කොටසක්. නික්කම්මය යන වචනේ එනි එක්තරා කොටසක් අරගෙන තිබෙනා වූ වචනය පබ්බද්ද. ඒ කියන්නේ පබ්බද්ද ලෙක්කන්න යන්නේ විශාල අදහස් ආදියක්. ඒ අදහස් ආදියෙන් එකකටපත් තමයි පබ්බද්ද කියන්නේ. පබ්බද්ද පඨමංගාන පබ්බද්ද පඨමංගාන පබ්බද්දාව මේ නෙක්ඛම්මේ පළවෙනි එක කොටස. අනිත් එක ප්‍රථම ධානය එක කොටස. ඒ සම්මේ කුසල ධර්ම නෙක්ඛම්මන්ති පවකරේ. සියලුම කුසල සියලුම යන්තා යන්තා කුසල ධර්ම නැත්නම් ඒ සියල්ලම නෙක්ඛම්ම කියලා කියනවා. ප්‍රධාන වශයෙන් කාම ඡන්දය කාම අදහස් කියන්නේ වස්තු ගැන ආශාව, පුද්ගලයන් ගැන ආශාව, එතකොට දේවල් ගැන ආශාව, එතකොට ඒ වගේම මොන මොනවා සම්බන්ධව හරි ආශාවක් ඇත්නම් මේක තමයි කාම ඡන්දය. එතකොට මේ කාම ඡන්දය මේ නික්ඛම්මයට විරුද්ධ මේ දෙයක්. කාම ඡන්ද නිඥානාවරණ. කාම ඡන්ද නිඥානාවරණයක්. නිඥාන කියන්නේ සංසාරයෙන් නික්මීම, දුකින් නිදහස් වීම නිඥානයයි. ඒක වරක්වා ගැනීම කාම ඡන්දය. එතකොට නිකම්මය නිකම්ම අරියාණන් නිඥානං තේනච නිඥානේන අරියන්නේ යන්ති. නිකම්ම ආර්යයන්ගේ නික්මන මාර්ගයක්. කාරණයන් දුකින් මේ කෙලෙසුන්ගේ සංසාරේ නික්ම යන්නේ මේ මෙකම්මේ මාර්ගයෙන්. ආර්යයන් මහසල ආර්ය පස්වේට පැමිණෙන ඇත්තෝ ඒ අවස්ථාවේදී අර තමන්ගේ මෙකම්මේ බලයෙන් අර දුක් වලින් කෙලෙස් වලින් හිත අයින් කරගන්නට පුළුවන්. මෙන්න මේ විදිහට මෙක්කය ඒක අවශ්‍ය කරනවා. මේ මෙත්‍රමය මේ මෙත්‍රමය ලබාගත උදේ තේරුම් ගන්න ඕන මේ කවියට හැම කෙනෙක්ම මෙත්‍රමයට දෙමිනිච්චත් එතකොට මේක අර කර්ම රාජ්‍ය සම්පූර්ණ වීමෙන් මෙත්‍රමය සම්පූර්ණ වෙනවා මේ සාමාන්‍ය නිමිති නම නෙමෙයි මෙත්‍රමය කියන්නේ චිත්ත, කාය, වචනය කියන හැම දෙයක්ම හැම දෙයක්ම වැරදි පැත්තෙන් අයින් කරගෙන හොඳ පැත්තට නමාගෙන යම් කිසි අවස්ථාවක පවත්නවා නම් අන්නේ අවස්ථාවේ මේ නෙක්ඛම්ම කියන සත්‍යෙන්නේ එතකොට මේ නෙක්ඛම්මයට නිකම්ම නෙක්ඛම්මය කියන්නේ නෙක්ඛම්ම ධාතු කියලා කියන්නේ මේ කන්න ධාතු tattweට එන්නේ මේ සියලුම කරුණ එකතුව හිතේ බලපවත්න අවස්ථාවේ ඒ විදිහේ බලපවත්න අවස්ථාවේදී මේ නෙක්ඛම් ධාතුව කරන්නේ කුමක්ද? කෙලෙසුන්ගෙන් අයින් වීම, ඒ වගේම කෙලෙස් කැඩීමට උපකාර වීම, ඒ කෙලෙස් කැඩීමේ මාර්ගය සකස් කර ගැනීම මාර්ගයේ පිළිවෙල කර ගැනීම ඉන් එහාට මාර්ගයේ වැඩ කරගෙන යාමට හැම දෙයක්ම සම්පූර්ණ කර ගැනීම කියන මෙන්න මේ කටයුතු රාජයක් එමගින් සම්පූර්ණ කර ගන්නට පුළුවන්. ඉතින් බලාපොරොත්තු වෙන එකම කියන එක ඔය විදිහට උසස් අදහසක් ප්‍රකාශ කරන්නේ. මේ මෙත්තරමය උද ඉන්න යෝගාවචර පිළිද පැවිදි පිළිද. ඒ තමයි මේ මෙත්තරමය. හිතල බලන්න ඕන අතරින් පතර. මේ හිතල බලනවා කියන්නේ මහා බලාපොරොත්තු වෙන කෙනෙක් හම්නේ දැන් කියනවාද ඒ විදිහට නිකම්මයට විරුද්ධවද කරන්නේ නිකම්මයට උපකාර වැඩද කියන්නේ කරන්නේ කියලා හොයලා බලන්න ඕනේ. බලන්න එතෙන් සතිය යොදා ගන්න ඕනේ. මොන යොදා ගන්න ඕනේ? සතිය යොදා ගන්න. යම් කිසි විදියකින් අඩුපාඩු නම් අඩුපාඩු වෙනවනම් ඒ වහාම අයින් කර ගන්න ඕනේ. අර උදායි මහරහතන් වහන්සේගේ මේ කතාව මතක් කළේ මෙන්න මේ නිකාය. භික්ෂුන් වහන්සේලා වගේ කඩවුරු කරන්නා අවස්ථාවේදී ඒ භික්ෂුන් වහන්සේලාට මේ කටින් මේ භික්ෂුත්වයට රැක ගැනීමට උපකාරක ධර්ම වමනා කරනවා. උපකාරක ධර්ම එකාට තින්නේ සීතක ආකාරයෙන් උපකාර වෙනවා. උපකාර කරන්නත් වෙනේ වාගේ. ඇතන් විට හිතන කොට දිනවනේ වැඩ කියලා. කොතනද ඒකේ තියෙන දේවමත් නියමයෙන් තේරුම් කරගන්නට ලේසි නෑ. ඒක තේරුම් කරගැනීමට වැඩිහිටියන්ගේ ආධාර ඕන. සම්බ්‍රහ්මචාරීන්ගේ ආධාර ඕන. ආධාර උපාධ්‍යන් වහන්සේලාගේ ආධාර ඕන. යෝනිසෝ මනසිකාරය උඟක්ම උපකාර වෙනවා. යෝනිසෝ මනසිකාරය සාමත්ම උපකාර වෙනවා. එක පැත්තක් විතරක් බලලා බෑ. පැති කීපයක් බලන්න ඕන. දැන් මේක පැත්තක් විතර බලනකොට අනිත් පැත්ත එරඹෙනින් අඳුර වෙනවා ඒකත් පොළොත් වලකට යට වෙන ඉඩ තියෙනවා හැම පැත්තක්ම බලන්දම ඒ වාගේම අර අතුරු කරන පොඩි කෙනෙක් හරි අතුරු කරනවා නම් ඒ අතුරු කරන්නා වූ ඇත්තන්ගේ වචන ආවදාන නරකයි ඇතන් විටක අවවාද වනේ නෙමෙයි සාමාන්‍ය කතා වලින් පොඩි අතෝනත් හොඳ අදහස් කියනවා ඒවා හත දාන්න හොඳනේ වැඩි හිටියන් ගැන කියන්නම දෙයක් ඇත්තේ නෑ. වැඩි හිටියන්ගේ වචන අවවාද කරනක් නෙවෙයි. දේහාර වචන වශයෙන් කියන යම් කිසි දේවල් වුණා කරුණාවෙන් මෛත්‍රියෙන් ආදරයෙන් බාර ගන්න ඕන. අදන්නට ගුරුවරයා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා තරහින් කතා කරන්න පුළුවන්. කලින් කතා කරන්න පුළුවන්. නමුත් තමන්ගේ හිත තද කරගන්න අරකයි. තමන්ගේ හිත නවත් කරගන්න අරකයි. මේ මට කියන්නේ ආදරේ මට කියන්නේ මේ උපකාරක දෙයක් මේ ප්‍රකාශ කරන්නේ කියලා ඒ බඳු අවස්ථාවලදී ඒ දරිත්‍රයෙන් ඒක පිළිගන්නට බලාපොරොත්තු වෙනවා. අද දවසේ යන ඉතින් අර මුලින් ප්‍රකාශ සම්බන්ධවට සලකලා කල්පනා කරලා අපි මේ සංසාරේ මහා දීර්ඝ සංසාරයක ගමන් කරන කුද්දලයන් වෙලා ඉන්නේ මේ දීර්ඝ සංසාරයේ කොට කර ගැනීමටයි මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සංසාරයේ යන අතීත සංසාරයේ ගැන සලකා බලනකොට නොමින්ද දුකක් ඇත්තේ නෑ. මේ ක්‍රීඩේ දුකින් ආයව කල්පනා කර ගන්න ඕනේ. මත් ධර්ම තවත් එහාටත් මේ දුක් විඳ විඳ මේ සංසාරයේ දිග්ගත ගන්නේ නැතුව කොට කර ගන්න ඕන මොන ක්‍රමයකින් හරි සංසාරේ කොට කරගන්නට ඕනේ කියන හැඟීම ඇති කරගන්න ඕනේ. මේ භයානක සංසාරයෙන් අපි අත් මිදිලා අත් මිදිලා බලාපොරොත්තු වන්නා වූ නිර්භය නිවන ලබා ගැනීමට ඕමනා අපට ඕමනායි කියන අදහස ඇති කරගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ විදිහේ කටයුතු කරනවා නම් ප්‍රමාද නැතුව අප්‍රමාදව මේ සමත විදර්ශනා භාවනාවලට යෙදিলা ආර්ය ස්ථාංග මාර්ගයන් දිනු කරගෙන පාරමී ධර්මයන් තම තමන් තුළ දිනුවට පත්වරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන්නා වන්දනට උතුම් වූ බෝධියකින් අමා මහ නිවන අත්පත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා